ධර්මානුශාසනාව වෙසක් සතිය නිමිත්තෙන් අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමින්දයන් වහන්සේ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 ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මං ති සමනුපස්සාමි යේන අනුප්පන්නා වා කුසලා ධම්මාං උප්පජ්ජන්ති උප්පන්නා වා කුසලා ධම්මාං අභිවර්ධන්ති යතෙදම් භික්ඛවේ යෝනිසෝ මනසිකාරෝ යෝනිසෝ භික්ඛවේ මනසිකරෝතු අනුප්පන්නා චේව කුසලා ධම්මා උප්පජ්ජන්ති උප්පන්නා ච කුසලා ධම්මා අභිවද්දන්ති සද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක් නිරාජෝත්තමයන් වහන්සේ විසින් මහත් කරුණාවෙන් දේශනා කොට ආදාරන ලද ස්වාසුදාසත් ධර්මස්කන්ධයට ඇතුළත් අංගුත්තර නිකායේ ඒකක නිපාතයට ඇතුළත් වන සූත්‍ර පාඨයක් ධර්මදේශනයේ සඳහා දේශනා කරන්නට යෙදුනේ. වෙසක් පොහෝ දවසේ සමස්ත බෞද්ධ ලෝකයාගේම සාරාණීය උපෝසත දවස බැවින් ඒ දිනට චිත්ත සමාධිය පිළිබඳව ධර්මෝපදේශයක් ඉදිරිපත් කිරීම කාලෝචිත බැවින් සමාධියගත කුසාසිතක් ඇති කිරීමට උපකාර වන ධර්ම කවරේද යන මාතෘකාවෙන් මේ ධර්ම දේශනය අපි පටන් ගන්නවා. මාතෘකා කළ සූත්‍ර ධර්මයේ තේරුම මෙහිමයි. යේන අනුප්පන්නාවා කුසල ධම්මා උප්පජ්ජಂತಿ යම් ධර්මයක් හේතු කොටගෙන නූපන්නා වූ ලෞකික ලෝකෝත්තර කුසල ධර්ම උපදිද්ද උප්පන්නාවා කුසල ධම්මා අභිවද්දಂತಿ උපන්නා වූ ලෞකික ලෝකෝත්තර කුසල ධර්ම වැඩෙද්ද යතේ ධම්මිච්ඡවේ යෝනිසෝ මනසිකාරෝ යම් මේ යෝනිසෝ මනසිකාරයක් වේද ඒහා සමාන අන්‍ය ධර්මයක් නාහං විච්ඡවේ අඤ්ඤං ඒක ධම්මංපි සමුනුපස්සාමි ඒ යෝනිසෝ මනසිකාරය හා සමාන අන් එකද ධර්මයක් මගේ සරුවක් නිතාඥාණයෙන් නොදකින්නෙමි. යෝනිසෝ භික්ඛවේ මනසිකාරෝතෝ මානෙනි යෝනිසෝ මනසිකාරයෙන් මනසිකාර කරන්නාට අනුප්පන්නා චේව කුසලා ධම්මා උප්පජ්ජಂತಿ නූපන්නා ඌද ලෞකික ලෝකෝත්තර කුසල ධර්ම උපදිති උප්පන්නා චේව කුසලා ධම්මා අභිවර්ධಂತಿ උපන්නා ඌද ලෞකික ලෝකෝත්තර කුසල ධර්ම ඥාන මාර්ගඵල අධිගමනයේ දක්වා වැඩෙති මේ සූත්‍ර ධර්මයේ කෙටි තේරුමයි යම් ධර්මයක් නිසා නූපං අකුසල් නූපං කුසල් උපදිනවා නම් උපන්න කුසල් වැඩෙනවා නම් යෝනිසෝ මනසිකාරයේ තරම් නූපං කුසල් උපදවන්නට උපන්න කුසල් වැඩෙන්නට හේතු වන අන් එකද ධර්මයක් නොමැත යෝනිසෝ මනසිකාරයේ තැනැත්තාට නූපන්නාවුද කුසල ධර්ම උපදිනවා උපන්නාවුද කුසල ධර්ම අභිවර්ධනය වෙනවා වැඩෙනවා කියන එකයි සූත්‍ර පාඨයේ කෙටි තේරුම. දැන් අපි සලකා බලමු කුසල ධර්ම කියන්නේ මොනවද? යෝනිසෝ මනසිකාරය කියන්නේ කුමක්ද කියන වග. කුසල ධර්ම කියන්නේ අකුසල් නැසන චිත්තචෛතසික ධර්මයන්ට නමක්. කුස සංඛාතේ පාපසේ අකුසලයේ ධම්මේ කලයන්ති කලයන්ති කම්පෙන්ති විද්ධාන්තෙන්ති කුසලා කුස සංඛාත වූ පාප ධර්මයන් සලනේ කරන, සලනේ කරන, කම්පනේ කරන, විහෙත විද්වාංශනේ කරන චිත්තචෛසික ධර්ම සම්භාරයට කියනවා කුසල ධම්ම කියලා. කුස කියන්නේ අකුසල ධර්මයන්ට නමක්. කුස කියලා තනකොළ වර්ගයක් තියෙනවා. ඒ තනකොළ වර්ගයේ තනකොළයක් කොළේ අගසිත මුලට අත ඇද්දොත් එහෙම අත කැපෙනවා. කුසෝ යත දුග්ගහිතෝ අත්ථමේවානුකම්පති නොමනා කුට ගන්නාලද කුසතන කොළය අත කපනවා ඒ වාගේ නොමනා කුට ගන්නාලද සිතේ අකුසල් සිත මෙලවත් පරලවත් විනාශ කරන බැවින් ඒකට කුස කියලා කියනවා ඒ කුස සංඛ්‍යාත අකුසල ධර්ම පාප ධර්ම කලනේ කලනේ කම්පනේ විහෙත විද්වාංශනේ කරන්නේ කුසල ඒවා තේනවා චිත්තෝත්පාද වශයෙන් 21ක් කාමාවචර කුසල ධර්ම 8ක්. රූපාවචර කුසල ධර්ම 5ක්. අරූපාවචර කුසල ධර්ම 4ක්. මෙසේ ලෞකික කුසල ධර්ම 17ක්. ලෝකෝත්තර කුසල ධර්ම 4ක්. ඒ කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් මාර්ග ශික්ෂතරයි ලෝකෝත්තර කුසල ධර්ම. මේ කුසල ධර්මයන් උපදින්න හේතු ධර්ම තියෙනවා. ඒවා දිනු කර ගැනීමට හේතු ධර්ම තියෙනවා. ඒ සම්බන්ධවයි මේ සූත්‍ර පාඨයෙන් උගන්වෙන්නේ. එයින් මුල් තැන ගන්නවා යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියන්නේ නුවණට හුරුව කල්පනා කිරීම. මනසිකාරය කියා චෛතසික ධර්මයක් කියනවා අපේ සිතේ. මනසිකාරය. මේ මනසිකාරය සෑම සිතක හට ගන්නා චෛතසික හතෙන් එකක්. ඒවාට කියනවා සරුව චිත්ත සාධාරණ ඡායතසික. ඒවා හතක් තියෙනවා. පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මනසිකාර. එයින් මේ මනසිකාරයට කියනවා ආරම්මන ප්‍රතිපාදක කියලා. වචනේ මතක තියාගන්න පුළුවන් නම් වටිනවා ආරම්මන ප්‍රතිපාදක කියන්නේ සිතට අරමුණු යොමු කරනවා. මේ මානසිකාරී ඡයසිකයෙන් තමයි සිතට අරමුණු යොමු කරන්නේ. ඒ නිසා ඒකට කියනවා ආරම්මන ප්‍රතිපාදක. තව තියෙනවා දෙකක්. වීති ප්‍රතිපාදක, ඥාන ප්‍රතිපාදක කියලා දෙකක්. වීති ප්‍රතිපාදක කියන්නේ සිත. ඒ කියන්නේ පංචද්වාරා වර්ජන නැමැති සිත සිත වීතියක් පටන් ගැනීමට උපකාර වෙනවා. භවංග වශයෙන් තියෙන සිත් පරම්පරාව භවංගෙන් අවදි වෙච්ච ගමම්ම පහළ වන්නේ පංචද්වාරා වර්ජන සිතයි ඒ කියන්නේ මේ දොරටු පහට අයිති අරමුණක් ලැබුණා නම් ඒ සිතින් ඊළඟට වීති සිතක් පහළ වෙනවා වීති තේලියක් පහළ වෙනවා චක්කුද්්වාරික වීති සෝතද්්වාරික වීති ඝානද්්වාරික වීති කායද්්වාරික වීති මනෝත් කියලා පංචද්්වාරික වීති හටගන්නේ ආරම්භ වෙන්නේ පංචද්වාරා වර්ජන සිතින් ඒකට කියනවා වීති ප්‍රතිපාදක ඊළඟට තියෙනවා ජවන ප්‍රතිපාදක කියලා තව සිතක්. ජවන ප්‍රතිපාදක. ඒ කියන්නේ ඒ සිතක් පහළ වුණ ගමන් ජවන් තෙලක් යනවාමයි. ඒක පංචාද්වාරා වර්ජන චිත්ත පහළ වෙච්ච වීතියක නම් යන්නේ පංචාද්වාරික චිත්ත වීතියක නම් වොත්තපන කියන සිතයි. මනෝද්වාරික චිත්ත වීතියක නම් මනෝද්වාරා වර්ජන සිතයි. ඒ දෙක සමාන ගතිකයි. මේ දෙක අනුව තමයි ජවන් පෙළක් පහළවන්නේ. ඒ නිසා එයකට කියනවා ජවන ප්‍රතිපාදක. දැන් කරුණු තුනක් කියවුණානේ. ආරම්මන ප්‍රතිපාදක මනසිකාර ඡයසිකයයි. වීති ප්‍රතිපාදක පංචාද්වාර වදින සිතයි. ඥාන ප්‍රතිපාදක මනෝද්වාර වදින සිතට වොත්තපන සිතයි. දැන් මෙතෙන්දී යෝනිසෝ මනසිකාරය කියන උතුම් අවස්ථාව අපේ සිත පුරුදු කර තැබීමයි. සිත කුසල් පැත්තට පුරුදු කර තැබීම තමයි යෝනිසෝ මනසිකාරය. අපේ සිත කුසල්සිත බවට පුරුදු කරලා තිබුණා නම් අපට පංචද්වාරා පංචද්වාරික චිත්ත වීතයකදී ජවන ප්‍රතිපාදක කියන වොත්තපන සිත අපේ සිත හරවන්නේ කුසල ජවම් පෙළකටයි. අයෝනිසෝ මනසිකාරයේ පුරුදු වී තිබුණා නම් තමයි අකුසල පැත්තට අකුසල ජවන් පැත්තට මේ වොත්තුපනිහිත යොමු කරන්නේ. මනෝද්වාර වර්ජනයත් එහෙමයි. අපේ සිත නිතර නිතර නුවණට හුරුව පුරුදු කරලා තිබුණා නම් එයින් මනෝද්වාර වර්ජන සිත පහළ වුණාම මනෝද්වාරික ජවන් වීති පහළවන්නේ කුසල ජවන් වශයෙන්යි. මනෝද්වාරික ජවන් වීති කුසල ජවන් වශයෙන් හසුරවන්නේ යොමු කරන්නේ මනෝද්වාර වර්ජන සිත. එතකොට මෙන්න මේ දොරටු දෙකක් වාගේ කුසල පැත්තට හරවනවා අකුසල පැත්තට හරවනවා. වොත්පපනි සිත සහ මනෝද්වාරා වර්ජන සිත. එතකොට මේ සිත් දෙක කුසල පැත්තට හරවන්න පුරුදු කරවා තැබීමේ නුවණ තමයි මෙන්න මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ. යෝනිසෝ කියන්නේ නුවණට හුරුව. මනසිකාරෝ කියන්නේ කල්පනා කිරීම, මෙනෙහි කිරීම. දැන් අපි සලකා බලමු අපේ ඇසට, කනට, නැහැට, දිවට, කයට, හිතට ලැබෙන අරමුණු. ඉෂ්ඨ අරමුණු වෙන්න පුළුවන්, අනිෂ්ඨ අරමුණු වෙන්න පුළුවන්. ඉෂ්ඨ කියන්නේ තමන් ප්‍රියමනාප වෙන. අනිෂ්ඨ කියන්නේ අප්‍රියමනාප වන දේවල්. එතකොට ප්‍රියමනාප අරමුණේදී බොහෝ සෙයින් ඇලීම හටගන්නේ. අප්‍රියමනාප අරමුණේදී ගැටීම හටගන්නවා. ඇලීම ගැටීම. ඇලීම කියන්නේ ලොකලේ දැනෙන්නේ. එහෙම වෙන්නේ නැහැ. මේකට ආනන්තරික සමාධි කියන්නේ ඒකයි. මාර්ගසිතට අනුතුරුවම ඵලයේගෙන දෙනවා. නිසා ඒක ආනන්තරික සමාධි කියන ඒ සමාධිසිත. දැන් මේකට අපි සලකා බලමු. බුදුරජාණන් වහන්සේ චක්‍රවර්ති සිංහනාද සූත්‍රයේදී දේශනා කොට වදාලා මාගේ ශ්‍රාවකයෝ ආයුෂයෙන් වැඩෙත්වා වර්ණයෙන් වැඩෙත්වා සැපයෙන් වැඩෙත්වා භෝගයෙන් වැඩෙත්වා බලයෙන් වැඩෙත්වා කියලා. එතන ආයුෂ කියලා සඳහන් කළේ මෙන්න මේ සමාධි සමාපatti උපදවා ගැනීම සඳහා වඩන ඉරිදිපාද හතරයි. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියන හතර ඉරිදිපාද හතර. මේ හතර යම් සිතව දියුණු කරගත්තා නම් ඔහුට පුළුවන්කම තියෙනවා දීර්ඝාසු විඳින්න. ඒකනේ සමාපatti බලය දිනු කරගන්න පුළුවන් ඒ දීර්ඝාසෙන් විඳිනවා කියන තැන නිවන දක්වාම දියුණු වීමට හේතු වෙන පමණක් නෙමෙයි. නිවන් දැක්කම වෙනස් වෙන්නේ නැහෙනේ. ඒ කියන්නේ නැවත උත්පාදිත භංග අවස්ථාවක් නැහෙනේ. ඒක නිසා දීර්ඝාසය හැටියට හඳුන්වනවා. එසා මෙලව දීර්ඝාසය විඳින්නත්, පරලව සුගතිවල දීර්ඝාසය විඳින්නත්, සදාකාලික දීර්ඝාස වෙන අමා මහ නිවන ලබන්නත්, ඉරිදිපාද හතර වඩත්වා කියලා අනුශාසනා කළා. මාගේ ශ්‍රාවකෝ වර්ණයෙන් වැඩෙත්වා කියන තැන වර්ණයේ හැටියට උගන්වා වදාලේ සීල සම්පදායයි. සීල සම්පත්තිය ඇති සීලවන්තයා ශරීර වර්ණයෙන්ුත් වර්ණවන්ත වෙනවා. ගුණ වර්ණයෙන්ුත් වර්ණවන්ත වෙනවා. මෙලවක් රූප සම්පන්න වෙනවා, පරිලවා රූප සම්පන්න වෙනවා. ඒ වගේම නිවන් දැකීමෙන් තමා අතිශයින්ම ගුණ වර්ණාවට ලක් වෙනවා. මාගේ ශ්‍රාවකෝ සැපයෙන් වැඩෙත්වා කියලා දේශනා කළේ මේ ඉඳුරම් පිනවන සැපයක් ගැන නෙමෙයි. ධ්‍යාන සැපය. මේ මුලින් සඳහන් කළ අස්ස සමාපatti නමින් ගැනන ධ්‍යාන සැපය. මේ සැපය ලැබීම निराமிසයි. ඒ निराமிස සැපේ මගේ ශ්‍රාවකෝ ලබත්වා කියන එකයි සැපයෙන් වැඩෙත්වා. භෝගෙන් වැඩෙත්වා කියලා සඳහන් කළේ මේ ධන ධාන්‍ය ගැන නෙමෙයි. උපනෝපන්තන අවශ්‍ය සම්පත් ලැබෙන්න හේතු වෙනවා ධර්මතා හතරක්. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. මේ හතර යම් තාක් අපේ සිතේ වැඩුණා නම් උපනුපන්තන ප්‍රියමනාප දෙමෝපියෝ ප්‍රියමනාප සහෝදර සහෝදරියෝ ප්‍රියමනාප නෑදෑයෝ ප්‍රියමනාප දූ දරුවෝ ප්‍රියමනාප සේවක සේවිකාවෝ අවශ්‍ය අවශ්‍ය සම්පත් ඒ ඒ තැනට පිරි ඉතිරි ලැබෙනවා ඒ මොකද මේ සතර බඹ විරණ වැඩිමින් ලෝවැස් ජනතාවට තමන් ප්‍රියමනාප වෙන නිසායි එනිසා භෝග සම්ප්‍රත්‍ය නමින් සතර බඹ විහරණ දේශනා කළා. ඊළඟට බලය නමින් දේශනා කළේ ප්‍රඥාව. ලෝව අභිභවනය කරන්න බැරි මහත් බලේ මාර බලේ. ක්ලේශ මාර බලේ. ඒ ක්ලේශ මාර බලේ පවා විදමණය කරන්න නසන්න පුළුවන් එකම බලය ප්‍රඥා බලය. ඒ කියන්නේ සුතමේ ඥානය, හිංසාමේ ඥානය, භාවනාමේ ඥානය. ඒ භාවනාමය ඥානයේ තමයි මේ සමාධිගත සිතක් උපදවා ගැනීමට උපකාරණ ධර්ම හැටියට හඳුන්වන්නේ. එතකොට දැන් අපි සලකා බලමු මුලින් සඳහන් කළා සමාධිය කුමක්ද කියන එක කෙටියෙන්. ඊළඟට කුසලසිත කුමක්ද කියන එක කෙටියෙන්. යෝනිසෝ මානසිකාර්යය කුමක්ද කියන එක කෙටියෙන් කියුණා. දැන් අපි සලකා බලමු අපේ මේ දුවන පනන සිත, අසංවර සිත, නොසන්සුන් සිත, අසහනකාරී සිත, සමාධි සිතක් සමාධි සහගත කුසල සිතක් බවට පමුණවා ගන්නට අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දෙන උපදේශය අනුව සිතා බලමු. දැන් මුලින් සඳහන් කළා අර ඒකරාජ රජතුමා සමන්ත වද දෙන වෙලාවේ මෛත්‍රී භාවනාවෙන් යෝනිසෝ මනසිකාරයට බැසගත් හැටිනේ. ඔය වගේ සීල සීලව මහා සීලව රජතුමාද සමාත වද දෙන වෙලාවේ යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත වීම නිසා පුදුමාකාර ජයග්‍රහණයක් කළා. ඒ වගේම අපට තියෙනවා කසින භාවනා 10ක්. අසුභ භාවනා 10ක්. අනුස්සති භාවනා 10ක්. ධම්ම විහාර භාවනා 4ක්. අරූප භාවනා 4ක්. ආහාරයේ පිළිබඳ ප්‍රතිත්වල භාවනා 1ක්. ධාතු මනසිකාර භාවනා 1ක්. සමත භාවනා වශයෙන් අපට 40ක් තියෙනවානේ බුද්ධ ශාසනයේ මාස්ෘකා, මේ සිත සමාධි කරගන්න මාස්ෘකා. එයින් අපි එකක් ගන්න බලමු. දැන් මේක පෙර ධර්ම දේශනාවකදී අපි දැක්වුවා දස් හිංසාකාර කායගත සති භාවනා ගැන කෙටි දේශනාවක්. හේසා කියන මේ කොටාසේ කවුරුත් සමාජයට ඇලුම් කරන එක. මේක සුවඳ ගන්නවලා බොහොම ලස්සනට පවත්වා ගන්නවනේ. නමුත් මේක වර්ණ වශයෙන්, ගන්ධ වශයෙන්, හටහන් වශයෙන්, ආශ්‍රිත කුණප වශයෙන්, කීපිතන් වශයෙන් පිළිකුලයි. ඉතින් මේක පිළිකුල් වශයෙන් බලනකොට අපට පුළුවන්කම තියෙනවා හේසා කියන කොටාසේ අනුමුණු කරගෙන ප්‍රථම ධානය කෙනෙකු කුසාසිත උපදවන්න පුළුවන්. ඒ වගේම ලෝමා, නඛා, දන්තා, තචෝ ආදී කොට්ටාස 32කින් ප්‍රථම ධානය එකක් එකක් බැගින් උපදවන්න පුළුවන්. අන්න යෝනිසෝ මනසිකාර්යය නිසා මේ දෙතිස් කුණපය මේ අතිශයම පිළිකුල් වූ කුණපය නිමිති කරගෙන ධානය උපදවන්න පුළුවන්. ධාන කුසල් උපදවා ගන්න පුළුවන්. අන්න යෝනිසෝ මනසිකාර්යයෙන් දෙතිස් කුණපය නිසා කුසාසිය සමාධිගත කුසාසිය පහළ කරගන්න හැකියි. ඔය වගේම තියනවා නේද දස අසුබේ කියලා. බුද්ධමාතක, දිනීලක, විකුම්බක, විච්ඡිද්දක, වික්ඛායිතක, විච්ඡිත්තක, අත විච්ඡිත්තක, ලෝහිතක, කුලවක, අට්ටික. මේවා දස අසුබ. අද කාලයේ සුහම්බින් වල මේ මූර්ත දේහ ගොඩබිම දාන්නේ නැහනේ. ඈත අතීතයේම ගොඩබිම දාන සිරිතක් තිබුණා. එහෙම අවස්ථාවල මේ 10ම දකින්න පුළුවන්. නමුත් අපට පුළුවන්කම තියෙනවා සිතින් අරමුණු කරගන්න. දැන් අපි දැකලා තියෙනවානේ මෘත දේහ, මරණයටපත් වූ අයගේ දේහ දැකලා තියෙනවානේ ශරීර. ඒවා අපට සිතින් අරමුණු කරන්න පුළුවන් ඉදිමී තියෙන හැටි, නිල් වී තියෙන හැටි. ඒ වගේම ඕජා ගලන හැටි. ඒ වගේම බලු කපුටන් ආදී සතුන් කා දමන හැටි. කෑලි කෑලි කැඩි කැඩි යන හැටි. පෙති පෙති ගහලා තියෙන හැටි. අනුවන් වැගිරෙන හැටි, ලේ ගලන හැටි, ඇට සැකිලි බාටපත් වී තියෙන හැටි මේවා අපට හිතින් අරමුණු කරන්න පුළුවන්. එතකොට ඉදිමියගේ මූර්ත ශරීරයක් හිතින් අරමුණු කරගෙන ඉදිමියගේ මූර්ත ශරීරය යෝනිසෝ මනසිකාරයට ගැනීමෙන් ප්‍රථම ධානයේ තියෙන සමාධිගත කුසල් උපදවන්න පුළුවන්. ඔයග නිල් වියගේ මූර්ත ශරීරයක් අරමුණු කරගෙන ප්‍රථම ධානමය කුසල සමාධිගත කුසල සිතක් පහළ කරගන්න පුළුවන්. මේම දස අසුදයෙන් එකක් එකක් පාසා ප්‍රථම ධ්‍යාන කියන කුසාසිත උපදවා ගන්න අපට පුළුවන්කම තියෙනවා ඒකට හේතු උනේ යෝනිසෝ මනසිකාරය ඊළඟට අපි සලකා බලමු අපිට සම්මුඛ වෙන අප ආශ්‍රය කරන මේ කුජලයන් දැන් අප ආශ්‍රය කරනවා ජීවත් වෙනකොට අපේ දෙමව්පියන් දෙන්න අපේ ගුරු උතුමන් කල්යාණ මිත්‍රයන් සිල්වත් ගුණවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා අපි ආශ්‍රය කරනවා එතකොට මේ ආශ්‍රය කරන පුද්ගලයන් නිසා අපට පුළුවන් සමාධියගත කුසල් සිතක් උපදවා ගන්නද. අපි සලකා බලමු තමන්ගේ මෞතුමිය ජීවත් වෙනවා. තමන්ගේ පියතුමා ජීවත් වෙනවා නම් තමන්ද තමන් ඉස්සෙල්ලා යෝනිසෝ මනසිකාරින් මෙත් කරනවා. මම වෛර නොවෙමි. මම තරහ නොවෙමි. මම නිදුක් නිරෝගී වෙමි. මම සුවපත් වෙමි. එක වචනයක් අරගෙන බොහෝ වාරයක් ආවර්ජනා කළා. ඊට පස්සේ තමන්ගේ තේතුමා ඉස්සරහා බොහෝම සතුටු මුහුණින් ඉන්න හැටි හිතාගෙන මගේ පියාණන් වහන්සේ වෛර නොවේවා තරහ නොවේවා නිරුක් නිරෝගී වේවා සුවපත් වේවා එක වචනයක් අරගෙන සිය දහස් වර ගණන් වාරයක ආවර්ජනා කරනවා. එතකොට මේ තේතුමාගේ රූපකය අපේ හිතට අරමුණු වෙනවා. ඒ අරමුණු වෙනවත් එකම අපේ සිත සමාධිගත වෙනවා. ඉස්සල උපචාර සමාධිය එනවා. ඊට පස්සේ ප්‍රථම ධානය සමාධි කුසාසිත පහළ වෙනවා. ඒක පංචවේද වශීතාවෙන් ආවර්ජන, සමාපජ්ජන, අදිස්ථාන, උත්ථාන, පච්චවේකන කියන වශීතා පහෙන් වශී කරගත්තන් පස්සේ දෙවෙනි ධානයටත් යන්න පුළුවන්. ඒක වශී කරගෙන තුන්වෙනි ධානයටත් යන්න පුළුවන්. මේම තමන්ගේ සියතුමා අරමුණු කරගෙන මෛත්‍රී සහගත යෝනිසෝ මනසිකාරය නිසා ධ්‍යාන සමාධිගත කුසාසිත තුනක් උපදවන්න පුළුවන්. ඔයාගේ ජීවත් වෙන මෑණියන්ට, ජීවත් වෙන ගුරු උතුමන්ද, Taman උපකාර කළ කල්යාණ මිත්‍රයන්ද අරමුණු කරමින් අර වගේම මෛත්‍රී සහගත සමාධිගත කුසල් උපදවන්න පුළුවන්. ඔය වගේම කරුණාව. දැන් බොහෝ සෙයින් අපට දකින් ලැබෙන බොහෝම දුක්පත් අසරණ දිලින්දන්නේ සිඟා කනවා සමාට තුවාල හැදිලා යන් දෙන්න බැරුව අත්පා නැතුව බොහොම දුකසේ වැතිරගෙන ඉන්නවා. බොහෝ දෙනා අයෝනිසෝ මානසිකා නිසා පිළිකුල් කරනවානේ නෑ. ලෝතුරා බුදුරජාන් වහන්සේ උපදෙස් ඔබ මේ සවන් දෙන්නේ ජාත්‍යන්තර බෞද්ධ විකාශනය සවනට සිසිලස. සවනට සිසිලස තුලින් ප්‍රචාරය වන ධර්ම දේශනාවන් මුදල් ඉපැීමේ පරමාර්ථය කරගත් කිසිම කටයුත්තක් සඳහා යොදා නොගන්නා මෙන් සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිමි. නොදැක්කොත් අනාගතයේත් මට මේ දුකටපත් වෙන්න සිදු වෙනවා. මේක කාටත් සාධාරණ තත්ත්වයක්. නමුත් මේ පුජ්‍යලයා මේ දුකින් අත මිදේවා කියලා තමන්ගේ හද సంతාණයෙන්ම ඔහුට කරුණාව ඇති කරනවා. යෝනිසෝ මනසිකාරයෙන් මේ තනත්තා දුකින් මිදේවා දුකින් මිදේවා දුකින් මිදේවා කිය දහස් වාර සිතින් සිතනවා. අවංකවම සිතනවා. පිළිකුල් නොකොට සිතනවා. ඒ සිතන වෙලාවේ සමාධියේ සිටේ ඉස්සෙල්ලා උපචාර සමාධිය ලැබෙනවා. ඊළඟට ප්‍රථම ධානය අර වගේම ලැබෙනවනේ මේ දුක්ඛිත පුද්ගලයා අරමුණු කරගෙන ඒ වගේම ඒක වාසිය කරන ဒုတိ ය ධානය තෘතිය ධානය දක්වා සමාධිගත කුසාසිත පහළ කර ගන්නවා. මේ විදිහට කරුණාවත යොමු වෙච්ච දුක්ඛිත සත්‍යයන් අරමුණු කරගෙන තමන්ගේ සිත සමාධිගත කුසාසිතක් බාට පළමු ගමනවා ගන්න පුළුවන්. ඒකට හේතු වුනේ යෝනිසෝ මනසිකාරය. ඕ දැකලා සෝකෝනා නම් වැඩි. ඕ දැකලා පිළිකුල් කරා නම් වැඩි කරදි. එවාගෙම ඕ දැකලා නිස්සද්ද හිතන හේත් වැඩි. එනිසා ඒ අවස්ථාවේදී යෝනිසෝ මනසිකාරයේ පහළ කරගෙන එයින් චිත්ත සමාධියක් උපදවා ගන්න පුළුවන්. දැන් අපි පාරේ යනකොට තන කැවිදිනකොට සමාත බල්ලෙක් මැරිලා ඉන්නවා. සමාත සතෙක් මැරිලා ඉන්නවා. සමහරු නාහේ වහගෙන අයින් වෙන එකනේ කරන්නේ. නෑ. එතෙන්දි තමයි යෝනිසෝ මනසිකාර්ය ගන්නට ඕනේ. එතෙන්දි ආර මුලින් සඳහන් කළා වගේ අසුබ සංඥාව ගන්නට පුළුවන්. එහෙම නැත්නම් මරණ සතිය ගන්නට පුළුවන්. කෙනෙක් මැරී ඉන්නවා දැකලා සතෙක් හරි මිනිසෙක් හරි මරණ සංඥාව ගන්නවා. මරණානුස්සතිය. මරණානුස්සතිය ගන්නකොට එයින් දෙසිතේ සමාධිය ඇති කරගන්න පුළුවන්. එතෙන්දි ලැබෙන්නේ උපචාර සමාධිය. එවැගේම අපට චෛත්‍ය රාජන් වහන්සේ නමක්, බෝධින් වහන්සේ නමක්, ප්‍රතිමා වහන්සේ නමක්, සරුවක් ධාතුන් වහන්සේ නමක් පූජනීය ස්ථානයක ලෙදෙන තෙලදෙන කොඩියක් මේවා දකින් ලැබෙනවා. ඉතින් දකින් ලැබෙනවට අහක බලා ගැනීම නෙමෙයි. දොහොත් නඟා වැඳීම් පමණ තිබුණුත් නෙමෙයි. යෝනිසව මානසිකාරයේ පහළ කරගන්න ඕනේ. චෛත්‍ය රාජන් වහන්සේ වෙන්නේ පූජනීය වස්තුවක් දුටු කෙනෙහි ඉබේම හිත පහදිනවා බෞද්ධයාගේ. එතකොට එතෙන්දී අපි යෝනිසෝ මනසිකාරය ඇති කරගන්නට ඕනේ බුද්ධ ගුණ අරමුණු කිරීමෙන්. මේ චෛත්‍ය රාජයන් වහන්සේ තුල සරුවක් ධාතුන් වහන්සේ වැඩින්න ඇති. ඒ සරුවක් ධාතුන් වහන්සේලා හිමි තථාගතයන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධ ආදී මේ මේ ගුණයන්ගෙන් සමාන්වාගතයි කියලා එක එක ගුණයක් අරමුණු කරන හිත ධ්‍යාන බවට සමාධි බවට පමුණවා ගන්නවා. ඒ එක එක බුදු ගුණයක් අරමුණු කර ගන්නකොට ලැබෙන්නේ උපචාර සමාධියයි. බුදු ගුණ පරමාර්ථ ධර්මනේ සම්මුති නෙමෙයි. ඒක නිසා ඇතෙන්දී ප්‍රථම ධ්‍යාන ආදී ලැබෙන්නේ නැහැ. එතෙන්දී ලැබෙන්නේ උපචාර සමාධියයි. මේ විදිහට බුද්ධ ගුණ අරමුණු කරගන්න පුළුවන් චෛත්‍යය, බෝධිය, ප්‍රතිමා වහන්සේ ආදී පූජනීය වස්තුන් දෙකීමෙන්. ඔය වගේම අපට නිතර ලක් වෙනවා භික්ෂුන් වහන්සේ නම. ඒ භික්ෂුන් වහන්සේ දකිනකොට සමහර කලකිරෙනවා. සමහර දුහත් නගා වඳිනවා. ඒ හැම වෙලාවකම යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නවා නම් සමාධි හිත සමාධිමත් කරගන්න පුළුවන් උපචාර සමාධිය. ඒ කියන්නේ ඒ ස්වාමීන් වහන්සේ දුටු පමණින් සංඝ ගුණාවර්ජනා කරනවා. මේ කතාවත් ඇඳ පෙරවාගෙන ඉන්න භික්ෂූන් වහන්සේ වගේ තමයි නික්ලේශී මහරහතන් වහන්සේ වැඩි සිටියේ. ඒ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් මාර්ගඵලාභී උතුමන්ගේ පෙළටයි මේ ස්වාමින් වහන්සේ මේකතු වෙලා ඉන්නේ. ඒ ආර්ය මාර්ගඵලාභී උත්තරමයන් වහන්සේලා සුපටිපන්න ගුණ සමන්වාගතයි උජුපටිපන්න ගුණ සමන්වාගතයි ආදී වශයෙන් යෝනිසෝ මනසිකාරයෙන් ගැනීමේදී සංග ගුණ එකක් එකක් අරමුණු කරගෙන උපචාර සමාධි කුසාසිත පහළ වෙනවා මෙන්න යෝනිසෝ මනසිකාරය නිසා එක භික්ෂුන් වහන්සේ නම දැකීමෙන් පවා කුසාසිත සමාධිගත බවට පමුණවා ගන්න හැටි සමහර විට ඒ ස්වාමින් වහන්සේ දුටු පමණින් සමාගයේ සිටේ මෛත්‍රී ධ්‍යාන උපදවන්න පුළුවන්. ඒ කියන්නේ මේ ස්වාමින් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා වෛර නොවේවා තරහ නොවේවා ආදී එක එක වචනයක් අරගෙන සිය දහස් ගණන් හිතේ වාර පුරුදු කරනවා. පුරුදු කරන තුන්වහන්සේ කෙරෙහි මෛත්‍රී සාගත චිත්ත සමාධි උපදවනවා. එතකොට මෛත්‍රී චිත්ත සමාධි උපදවන්න පුළුවන්. කරුණා චිත්ත සමාධි උපදවන්න පුළුවන් මුදිතා චිත්ත සමාධි උපදවන්න පුළුවන් උපේක්ඛා සහගත චිත්ත සමාධි උපදවන්නත් පුළුවන් දැන් සමහර විට බොහොම ධනවත් බොහොම රූමත් බොහොම සැපවත් කෙනෙක් දකිනවා දකිනකොට බොහෝ දෙනා කරන ඊර්ෂ්‍යාවනේ ඒක වැරදි ඒක අයෝනිසෝ මානසිකාරය එතෙන්දී තමා යෝනිසෝ මානසිකාර උපදවා ගන්නට ඕන සාදු සාදු සසර කළ පින් ඇති නිසා මේ සැප ලැබිලා තියෙනවා මේ ලද සම්පතෙන් මෙතුමා නොපිරිහෙවා කියලා ඔහුගේ ලද සම්පත් නොපිරිහෙන්නට තමා හද තුලින්ම ආශිර්වාද පෙරට කොට මුදිතා පුරුදු කරනවා. එතකොට සිදි වෙන්නේ තමාගේ සිතේ ඒ පුද්ගලයා අනුමුණු කරගෙන ප්‍රථම ධ්‍යානයක්, ද්විතිය ධ්‍යානයක්, තෘතිය ධ්‍යානයක් උපදවන්න පුළුවන්. ධ්‍යාන තුනක් උපදවන්න පුළුවන්. අන්න සම්පත් ඇති පුද්ගලයා අරමුණු කරගෙනත් සමාධිගත කුසාසිතක් පහළ කරගන්න පුළුවන් මේ කියන යෝනිසෝ මනසිකාරය නිසා. බලන්න මොන තරම් පුදුමද බුදුරජාන් වහන්සේ උපදේශය. දුකටපත් වූවන් දැකලා සිත සමාධි කරගන්නවා. කැපටපත් වූවන් දැකලා සිත සමාධි කරගන්නවා. ඒ අතර මධ්‍යස්ථ කුජ්ජලේ මධ්‍යස්ථ කුජ්ජලේ දැක්කම අහක බලා ගන්න එකනේ බොහෝ දෙනා කරන්නේ එහෙම නෙමෙයි. එයින් අත වැඩක් ගන්නට ඕනේ. යෝනිසෝ මනසිකාරයේ පුරුදු වෙච්චෙනා එයින් ගන්න වැඩේ සමාජයේ සිටේ උපේක්ෂාව ඇති කරගන්නවා. සම්මස්සකා මේ සෑම දෙනා සැප දුක් විඳින්නේ ස්වකීය කර්මානුරූපවයි කියලා සම්මස්සකා කියන වචනේ මුල් කොටගෙන කර්මයේ ස්වකීය කොට ඇති බව සිය දහස් වර මෙනෙහි කිරීමේ විදිහට සමාධි වෙනවා හැබැයි එතෙන්ද සමාධි වෙන්නේ පළවෙනි දෙවෙනි තුන්වෙනි සමාධියම නෙමෙයි හතරවෙනි සමාධියමයි උපේක්ඛා එකග්ගතා ඔය හතර ඒකාබද්ධයි මෛත්‍රිය වැඩි වීමෙන් කරුණාව මෛත්‍රිය කරුණාවයි වැඩි වීමෙන් මුදිතාව මෛත්‍රිය කරුණාවේ මුදිතා තුන වැඩිමින් තමයි උපේක්ඛා බ්‍රහ්ම විහරණය ලැබෙන්නේ. එතකොට මේ බ්‍රහ්ම විහරණ භාවනාව. ඔය වගේම සීලවන්ත පුජ්‍යලයක් දකිනවා. සීලවන්ත ගිහි කෙනෙක් හරි පැවිදි කෙනෙක් හරි දැන් පැවිදි කෙනෙක් ගැන කියවුණානේ. ගිහි කෙනෙක් ගැන සලකා බලමු ගිහි උපාසක උපාසිකාදී කෙනෙක් දැක්කහම යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරතොත් තමන්ට පුළුවන් සීලානුසති භාවනාවක් වඩන්න. මේ සීලවන්තී මේ සීලවන්තයා වගේ මමත් සීල රකින්න කෙනෙක්. මමත් මේ වගේ සීලයක් පුරනවා. මගේ මේ මේ සීලය පිරිසුදුවම මම දැක්කා කියලා තමන්ගේ සීලය ආවර්ජන කරනකොට අන්න යෝනිසෝ මනසිකායසා උපචාර සමාධිය ලැබෙනවා. ඔය වගේම යම්කිසි ශ්‍රද්ධාවන්තයෙක් දකිනවා. ඒ වගේම ශ්‍රද්ධා මේ ගිරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය භාවනා වඩලා දෙව්ලොවට ගියපු ආර්ය දෙවි දේවතාවෝ ඉන්නවා. ඒ කෙනෙක් අරමුණු කරන නිසා මගේ සිතේ මේ වගේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය තියෙනවා. මගේ සිතේ වීර්ය ඉන්ද්‍රිය තියෙනවා. මගේ සිතේ සමාධි ඉන්ද්‍රිය තියෙනවා. සති ඉන්ද්‍රිය තියෙනවා. ප්‍රඥා ඉන්ද්‍රිය තියෙනවා කියලා තමන්ගේ සිතේ ඒ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ඇති බව නුවණින් අරමුණු කරගෙන උපචාර සමාධි වඩන්න පුළුවන්. ඔය විදිහට අනුසති භාවනා 10ක් තියෙනවානේ. එයින් අර කායානුපස්සනා කායගත සතිය ගැන කියවුණා, වර්ණ සතිය ගැන කියවුණා, ආනාපාන සතිය. දැන් අපි හුස්ම ගන්නවා හෙලනවා. උපන්දා පටන්ම නොනවත්වාම මේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවා. ඒ කියන්නේ හිත නිසානේ අස්වාස ප්‍රස්වාස ඇති වෙන්නේ. ඉතින් මේක නොහිතනවා නම් කිසිසේ තේරුමක් නැහැ. මේ ගැන හිතනවා නම් ආස්වාස ප්‍රස්වාස කියන මේ අරමුණ තුලින් අපට උපදවා ගන්න පුළුවන් සමාධිගත සිත් හතරක්. ඥාන හතරක් උපදවන්න පුළුවන්. තවත් එනවනම් ධ්‍යාන පහක් උපදවන්නත් පුළුවන්. එතකොට රූපාචර ධාන සමාපatti සියල්ල මේ හුස්ම රැල්ල නිසා උපදවන්න පුළුවන්. ඒක යෝනිසෝ මනසිකාරයෙන් කරන්නේ. දැන් අර හත යෝගීන්ගේ ප්‍රාණායාම ක්‍රම තියෙනවා. එතින් මේ සමාධිය නෙමෙයි උපදින්නේ. එතන ව්‍යායාම වශයෙන් ශරීර සෞඛ්‍යය වැඩි දියුණු වෙනවා. බොහෝ වේලාවක් හුස්ම රඳවාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. ඒක නෙමෙයි මෙතන කියන්නේ. අස්වාස ප්‍රස්වාස අරමුණ නාසිකා දොරටුව සමීපයේ ඇතුල් වෙන පිටවෙන ඇටේ මනා නුවණින් මනා සිහියෙන් බලා සිටීමේදී පරිකාරම නිමිත්ත, උද්ධා නිමිත්ත, ප්‍රතිභාග නිමිත්ත කියන අවස්ථා තුන ලැබෙනවා. එයින් ප්‍රතිභාග නිමිත්ත අරමුණේ ප්‍රථම ධ්‍යාන ආදී රූප ධ්‍යාන හතරම ලබා ගන්න පුළුවන්. එතකොට මේ නිකරුණේ ගලාගෙන යන හුස්ම රැල්ල යෝනිසෝ මනසිකාරයෙන් ගැනීම නිසා සමාධිගත කුසාසී හතරක් රූපාචර සමාපatti වශයෙන් උපදවන්න පුළුවන්. ඔය වගේම පඨවි ආපෝ තේජෝ වායෝ එවාගෙම නීල දීත ලෝහිත ඕදාත ආලෝක ආකාශ කියන කසින භාවනා 10ක් තියෙනවා මේ කසින භාවනා 10 අපේ ඇහත් ලක්වන දේවල් අපට පොළොව පේනවා ජලය පේනවා ගින්දර පේනවා උලඟක් අපට අරමුණු වෙනවා නිල් පාට පේනවා එවාගෙම කහ පාට සුදු පාට රතු පාට අපට අරමුණු වෙනවා ආලෝකයේ පේනවා අහස පේනවා මේ නිතර පේන දේවල් ඒවා අමුතුවෙන් මවා ගන්න දේවල් නෙමෙයි. මේවා නිසා සමාජ පුළුවන්කම තියෙනවා යෝනිසෝ මනසකාරයේ වැඩිවීමෙන් රූපාවචර ධ්‍යාන හතරක් අරූපාවචර ධ්‍යාන හතරක් වෙන සමාධිගත කුසාසික පහළ කරගන්න පුළුවන්. සැබවින්ම මේ කියන සමාධිගත කුසාසික පහළ කර ගැනීමට මේ තරම් පිළිවෙත් මාර්ගයක් බුදු ශාසනයේ තියෙනවා. ඉතින් දැන් බලන්න පඨවි කියන එක. දැන් කනකොල නැති දිමක් අපි දකිනවා කියලා හිතමු. අමතක් වාගේ තැන, ලියද්දක් වාගේ තැන, කිස් පිට්ටන මේ කනකොල නැති පිට්ටනිය දකිනකොට අපට පුළුවන්කම තියෙනවා පටවි සංඥාව පොදවන්න. පටවි පටවි පටවි කියන සංඥාවෙන් හරි. නැත්නම් එක් මියක් සතර අඟුලක් විස්කම්භය ඇති, රට ප්‍රමාණය ඇති අසින මණ්ඩලයක් හදාගෙන පටවි පටවි පටවි කියන මේ මානසිකාරයේ යෝනිසෝ මානසිකාරයේ කිරීමෙන් අපට පුළුවන්කම තියෙනවා පඨවි කසින ධ්‍යාන හතරක් උපදවන්න. ඒ වගේම ජලයේ දේශමකට අරගෙන ඒ ආපෝ ආපෝ කියන වචනේ සිහිපත් කරමින් භාවනා වඩා ආපෝ ධ්‍යාන හතර උපදවන්න පුළුවන්. ජීනයක් දැකලා තේජෝ ධ්‍යාන උපදවන්න පුළුවන්. එහෙම නැත්නම් සූර්ය මණ්ඩලය බහගෙන යන වෙලාවේ සූර්ය මණ්ඩලයේ තේජස ආරමුණු කරන ධ්‍යාන උපදවන්න පුළුවන් තේජෝ ධාතු. තේජෝ කසින ධ්‍යාන. එවාගෙම පොළාතු හෙල වෙනවා දැකලා පොදියක් හෙලවෙනවා දැකලා හිසකේ හෙලවෙනවා දැකලා වායෝ කසින සමාපatti පුදවන්න පුළුවන්. නිල් පාට මල් දැකලා නිල් පාට වස්ත්‍රයක් දැකලා නිල් පාට අරමුණක් දැකලා නිල කසින වඩන්න පුළුවන්. ඔයාගේ වර්ණ කසින හතරම වඩන්න පුළුවන්. ආලෝකයේ අරමුණු කරන ආලෝක කසින වඩන්න පුළුවන්. වහලේ සිදුරකින් අහස පේනවා දැකලා ජනේල් සිදුරකින් අහස පේනවා දැකලා ආකාශ කසින වඩන්න පුළුවන්. මේ අපතේ යන නැත්නම් නිතර පවතින මේ අරමුණු වලදී සමාත පුළුවන්කම තියනවා යෝනිසෝ මනසිකාර්ය වැඩිමෙන් අර රූපඥාන හතර උපදවන්න. රූපඥාන හතර උපදවාගෙන ඒ නොනැති ඒ කසින සමාපත්තියට අයිති කසින නිමිත්ත කසින ප්‍රතිභාග නිමිත්ත උගුලවා අරූප සමාපත්තිය උපදවන්න පුළුවන්. ඒ නිසා දැන් අපි සලකා බලමු යෝනිසෝ මනසිකාර්යයේ තරම් සමාගයේ සිට සමාධියකට කුසාසිතක් බාට පමුණවා ගන්න වෙනත් එකක් නැහැ කියන එක හොඳින් පැහැදිලි වෙනවා. යෝනිසෝ මනසිකාරයේ කිව්වේ නුවණට උරුව කල්පනා කිරීම. හැම දෙයක්ම නුවණට උරුව කල්පනා කළොත් එයින් ලොකු වැඩක් ගන්නට පුළුවන්. දක්ෂ ලී වඩුවා තමාත් ලැබෙන හැම ලී කැබැල්ලකින්ම හොඳ යම් යහපත් දෙයක් නිර්මාණය කරනවා. ඒ වගේම දක්ෂ දෙලෙක් වඩුවා තමාත් ලැබෙන හැම දෙලෙක් කැලලකින්ම වටිනා දෙයක් නිෂ්පාදනය කරන්න පුළුවන්කම තියෙනවා. මේ වාගේ දක්ෂ ලේඛකයා තමත් ලැබෙන හැම අරමුණකින්ම ලස්සන දෙක මේ රචනාවක් ලේඛනගත කරන්න පුළුවන්. ඒ වගේම දක්ෂ චිත්‍ර ශිල්පියා තමත් ලැබෙන හැම හර්දාශි කැලලකින් එහෙම නැත්නම් දෙකකින් ලස්සන නිර්මාණයක් චිත්‍ර කර්ම වශයෙන් නිමවන්නට පුළුවන්. මේ වාගේ යෝනිසෝ මනසිකාරයේ පුරුදු කරගත් ඥානවන්තයන්ට ලැබෙන ලැබෙන සෑම අරමුණකදීම චිත්ත සමාධි උපදවා ගන්න පුළුවන්. ඉතින් මේවා අද කාලේ කරන්න බෑ කියලා කවදාකවත් හිතන්නවත් ඉන්නේ අද කාලෙත් පුළුවනි හැම කාලෙත් පුළුවනි මෙතෙන් අවශ්‍ය වන්නේ නුවණට උරුව කල්පනා කිරීමේ යෝනිසෝ මනසිකාරයයි. මෙන්න මේක නිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ අති දීර්ඝ කාලයක් මේ යෝනිසෝ මනසිකාරයේ පුරුදු කළා. ඒ කියන්නේ විශේෂ අසංක කල්ප ලක්ෂයක් යෝනිසෝ මනසිකාරයේ පුරුදු කළා. ඒ යෝනිසෝ මනසිකාරයේ පුරුදු කිරීම නිසාම උන්වහන්සේට පුළුවන් වුණා පාරමී 10, පාරමී 20, පාරමී 30 වශයෙන් පුරන්න. මහා පරිත්‍යාග පහ පුරුදු කරන්න පුළුවන් වුණා. ත්‍රිවිධ අර්ථචාරියා පුරුදු කරන්න පුළුවන් වුණා. සීලම බුද්ධ කාරක ධර්මයන් මුදුන් පමුණවන්නට මහා බෝසතාණන් වහන්සේට හැකි වුණේ යෝනිසෝ මනසිකාරය නිසායි නුවණට උරුව කල්පනා කිරීම නිසායි. ලෝතුරා බුදු වීම සඳහා උපන්න ආත්ම භාවයේදී වාස 27 දී ජරා ව්‍යාධි මෘත කියන අරමුණු තුන මාස තුනෙන් තුනට දැක්කා. හතරෙනි අවස්ථාවේදී ශ්‍රමණ රූපයක් දැක්කා. මේ දැකීමෙන් උන්වහන්සේ අවුරුද්දක් පුරාම සිද්ධ කළා කියන්නේ සමාගයේ සිට යෝනිසෝ මනසකාරයෙන් කල්පනාවට යොමු කිරීමයි. ඒ කියන්නේ වයස්ගත කෙනෙක් දැකලා තුන් මාසයක් මේක නුවණින් කල්පනා කළා. රෝගියෙක් දැකලා තුන් මාසයක් නුවණින් කල්පනා කළා. මෘත ශරීරයක් දැකලා තුන් මාසයක් නුවණින් කල්පනා කළා. ඊළඟ තුන් මාසය ඇතුළත තමයි අර ශාන්ත පැවිදි රූපයක් දැකලා ඒකත් යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කිරීම නිසා අබිනිෂ්ක්‍රමණය කරන්න හිත නැමුනේ. අන්තිමේදී අබිනිෂ්ක්‍රමණය කරලා මහා ප්‍රධාන වීරිය වැඩුවා, මඳුම් පිළිවෙත සොයාගත්තා. යෝනිසෝ මනසිකාරයෙන් යුතුවම කෑම ඉරියව්වක් පවත්වලා බොමුලාරා වැඩ ඉඳගෙන සපරිවාර මාර පරාජය කොට දසදහසක් ලෝක ධාතු කම්පා වෙද්දී දසදහසක් ලෝක ධාතුල ප්‍රාත්‍යාරේ සහස්‍රයන් සිද්ධ වෙද්දී දසදහසක් ලෝක ධාතුයි ඒකාලෝකව බබලෙද්දී සමාසන සකලක් හේතම් ප්‍රහාණය කරමින් දස බල ඥාන චතුරු වෛසාරාධ්‍යක් ඥාන චතුරු ප්‍රතිසම්බිදා ඥාන සුද්ධස ඥාන සෝලස ඥාන අස්ථාරාස ආවේනික බුද්ධ ගුණ සත්‍ය ඥාන සත්‍යත්‍ය ඥාන සත් අසාධාන ඥානාදී වූ අනන්ත ඥාන ධාතු පරිවාර කොට ඇති සරුවක්නිකා ඥාන ප්‍රතිලාභයෙන් ලෝතුරා අභිසම්බෝධියටපත් වේවදාලා ඒ මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම අභිනිහාර උපෝසත දවස විසක් පොහෝ දවස. එවැගේම ලෝතුරා බුදු වීම සඳහා උත්පත්ති මංගල්‍යයටපත් වූ දිනය මේ උතුම් විසක්කුන් පොහෝ දවසයි. එවාගේ මාර පරාජයකට ලෝතුරා බුදු පදවියටපත් වූ දවස දසක්කුන් පොහෝ දවස නාහම් විච්ඡවේ අඤ්ඤං ඒක ධම්මංති සමනුපස්සාමි යේන අනුප්පන්නාවා කුසල ධම්මා උප්පජ්ජಂತಿ උප්පන්නාවා කුසල ධම්මා අභිවඩ්ඩಂತಿ යතේදම් විච්ඡවේ යෝනිසෝ මනසිකාරෝ යෝනිසෝ විච්ඡවේ මනසිකාරෝතෝ අනුප්පන්නා චේව කුසල ධම්මා උප්පජ්ජಂತಿ උප්පන්නාච කුසල ධම්මා අභිවර්ධಂತಿ කියන මාත්‍රිකාව අනුස්ාරයෙන් මෙතෙක් වේලා පැවති දේශනාව තුළින් අපි නැවත වරක් අපේ නුවණ අවදි කරගෙන බලමු. ඒ කියන්නේ අපේ ජීවිතයේ සම්මුඛ වන අරමුණවලදී අපි කොච්චර දුරට යෝනිසෝ මනසිකාරයෙන් සනිටලා තියනවාද කියන එකයි අපට තෝරා ගන්න අවශ්‍ය වෙන්නේ. සමහර පින්නතුන් ඉන්නවා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මට බොහෝම තරහ යනවා ඉස්සර. ඒ තරහ යන ක්‍රම මම අසවල් අසවල් භාවනා වැඩිමින් මගේ සිත බොහෝම සංසිඳුණා. දැන් මට තරහ යන්නේ නැහැ. දැන් මට තරහ යන අරමුණක් හාම ඇති වෙන හිතේ සොම්නසයි. ඒ මොකද මගේ සිත ඒ සම්බන්ධව ගැටෙන්නේ අර දීගබාන කබේ ස්වාමින් වහන්සේ තුම් යම් රාත්‍රියේ ආර්යවංශ දේශනා පවත්වා උදේ පාන්දර වඩිද්දී තවත් වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක් බැන බැන ගියා. ඒ කියන්නේ අඩයොදුනක් මානෙ. ඉතින් අන්තිමේ දෙන්න දෙපැත්තට හැරෙන තැනදී මේ දේශකයන් වහන්සේ අර බණිමින් ගිය ස්වාමීන් වහන්සේට වැඳා. වැඳලා කිව්වා ස්වාමීනි මම මේ පැත්තට වඩිනවා කියලා. උන්වහන්සේගේ ශිෂ්‍යයෝ විහාරස්ථානයේදී ඇහවා ස්වාමීන් වහන්සේ මෙච්චර වෙලාවක් බැනපු හාමුදුරන්නේ වැඳි කොහොමද? එවත්නි මට ඒව ඇහුනේ නෑනේ. ඒ මොකද මගේ පියවරකින්වත් පොර නොවි මම කමසහනින් ආවා. අන්න යෝනිසෝ මනසිකාර නිසා හිතේ සමාධියෙන් කොච්චර ප්‍රයෝජනයක් ලැබුණද? මේ වාගේ තමයි අපිට කොච්චර අලාභයක්, කොච්චර අයත, කොච්චර නිന്ദාවක්, කොච්චර දුකක් පීඩාවක් ආවත් අපේ හිත සමාධි වුණාම පුදුමාකාර සහනශීලී ජීවිතයක් ගෙවන්නට පුළුවන්. සමහර පින්නතුන් වෙනවා හිතින් හැටියේ සිළුම තමන්ගේ ධන සම්භාර අහිමි වෙලා හැබැයි භාවනා කරපු නිසා හිතේ යෝනිසෝ මානසිකාරය පුරුදු කරපු නිසා ඒ පින්නතාට තමන්ගේ ජීවිතය ගැන අර සිදුවෙච්ච විපත්ති ඒක සම්පත්තියක් හැටියට හිතන්නේ. අර විසඤ්ඤය කියලා සිටුවරේක් මහා දංගටක් පැවැත්තුවා. ඒ දංගට පවත්වන බව දැනගත් සද්දේව රජ 1000න් භාණ්ඩාගාර ඔක්කොම හිස් කෙරුවා. භාණ්ඩාගාරිකය ඇවිල්ලා සිටුවරයට කිව්වා ස්වාමීනි අද දෙන්න කිසිවක් නැහැනේ. ඔක්කොම භාණ්ඩාකාරී හිස් වෙලානේ. මේකම මුඳුලට බහැලා මොකද කෙලේ? තුන් වාරයක් සාදුකාර දුන්නා. අන්න යෝනිසෝ මනසිකාරයේ නිසා තමාගේ සිත අලාභයේදී කම්පා නොවි සත්වාසිකක් බවට පත් වුණා. මේ වාගේ සුමංගල සිටුවරයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේට ගන්ධ කොටයක් හදලා පූජා කරානේ. ඕකට විරුද්ධ කාර්යයක් ගිනි කිව්වා. බුදුරජාන් වහන්සේ පින්ඳ පාත වැඩි අතර ගිනි කිව්වා. සියලුම බින්දන දේවල් බින්දලා දාන ගිනි කිව්වා. මේ කාරණතුනා සිටුවරයක් සිටුවරයක් දුහොත් නගාගෙන සාදුකාර දුන්නේ. සමහරව මොකද මේ සිටුවරයාගේ මනස විකෘති වුණාද? නෑ නෑ එහෙම එකක් නෙමෙයි. මම පළමුවෙන් ගන්ධ කුටියක් කරවා පූජා කළ පිනෙන් සම්පූර්ණ වුණා. මට සාතරයක් ගන්ධ කුටියක් කරන්න අවස්ථාව ලැබුණා. ඒ මේ ගිනිතිව තැනැත්තාට සැප වේවා කියලා හිත සමාධිමත් කරගත්තා. මෙන්න මේ වගේ තමයි නමක් ගිනන වෙලාවේ 700ක් සෙනඟ නොඑක් නොඑක් දෙවියන්ට යාඥා කර කර කෑමර ගහවා. එකම එක බෞද්ධයෙක් සමා සමාදන් වූ පංචශීලයේ සිහි කරමින් සමාධිගත වුණා. අනිත් අය කිව්වා, "ඇයි මිනිස්සු මේ නැව ගිලෙනවා? මොකද මේ වාඩි වෙලා කරන්නේ?" "ඔව්, නැව ගිලින එක හරි. නැව ගිලීම වළක්වන්න කාටවත් බෑ. මම අපායට නොගිලෙන්න, මම සුගතියට යන්න මම හිත සමාධි කරගන්නවා." මම සමාදන් වූ පංචශීලය මං හිතින් ආවර්ජනා කරනවා. ඉතින් කිව්වානේ අපටත් දෙන්න එහෙම සැලසිල්ලක් තියෙනවා නම්. ඉතින් තිසරණේ පංචශීලයේ සමාදන් කෙරෙව්වා 700ක් දෙනා සමාධිගත වූවක් මෙන් නිහඬ වුණා. සියල්ලෝම මොහොතපත් වී සෞතුසා භවනේ දෙව් පිරිසක් වෙලා උපන්නා. මේ වාගේ දීකරු අවස්ථාවලදී දිහිසුණු අවස්ථාවලදී පවා යෝනිසෝ මනසිකාරයේ නිසා තමාගේ සිතට සනසිල්ලක් උදාපත් කරගන්න මේ යෝනිසෝ මනසිකාර්යය තුලින් පුළුවනි. මේ වගේම භයානක සතුන් මුණ ගැහිච්ච වෙලාවේ නපුරු අමනුෂ්‍ය මුණ වෙලාවේ කිසියම් බිලක් ඇති ගැනීමක් නැතුව සමාධියගත සිතින් එහි අවස්ථාවේ නොසලී ඉන්න පුළුවන්කම තියෙන්නේ යෝනිසෝ මනසිකාර්යය පුරුදු කර ගැනීම නිසායි. නිසා මේ යෝනිසෝ මනසිකාර්යය කියනවා නම් බණිනවට බණින්නේ, ගහනවට ගහන්නේ, පරිගන්න තැනැත්තාගෙන් පරිගන්නේ නැහැ. ඒ වගේම අලාභයක් වුණ තැන කම්පා වෙන්නේ නැහැ. ලාභයක් වුණ තැන උදම් වන්නේත් නැහැ. යසසක් ඇති වෙච්ච තැන උදම් වෙන්නේත් නැහැ. නින්දාවක් ඇති වෙච්ච තැන කනගාටු වෙන්නේත් නැහැ. ඒ වගේම ප්‍රශංසාවක් ලැබිච්ච තැනදී උදම් වෙන්නේත් නැහැ. සැපයක් ලැබුණ කියලා උදම් වෙන්නේත් නැහැ. හැම තැනකදීම සම්සුන් සිතක්, ඒ වගේ නොසැලෙන සිතක්, සමාධි සිතක්, දියුණු සිතක් හැටියට පවත්වා ගන්න පුළුවන් වෙන්නේ මේ කියන යෝනිසෝ මනසිකාරයේ පුරුදු කර ගැනීමෙන්. නිසා බෞද්ධයන් වශයෙන් බෞද්ධ පමණක් නෙවෙයි අබෞද්ධයන් වුණත් සෑම දෙනා විසින්ම නුවණ පුහුරුව කල්පනා කර ගැනීමෙන් තමාගේ එදිනෙදා ජීවිතය නොගැටෙන සුළු, එවැගේම නොතැලෙන සුළු, එවැගේම විපත්‍යයට භාජන නොවන සුළු, ඉක්මන්කාර නොවන සුළු, බොහොම සනසිනමත් ජීවිතයක් ගත කර ගැනීමට යෝනිසෝ මනසිකාරයේ මහෝපකාරී වෙන බව සලකා සමාධිගත සිතක් උපදවා ගැනීමට මහෝපකාරී වෙන යෝනිසෝ මනසිකාරයේ දිනු කෙරෙත්වා කියලා අපේ මෛත්‍රියෙන් ආශිර්වාද පූර්වාංග මනුසාසනා කරනවා. සැබවින්ම සයිද වික්ෂූන් වහන්සේ ඒ අතරින් මුල් තැන ගන්නවා. උන්වහන්සේ මුළු ජීවිතයේම කැප කළා තියෙන යෝනිසෝ මනසිකාරයෙන් යුතුව ගත කරන්නටයි. සබන පියවර, බලන බැල්ම, කියන වචනය, හැරෙන හැරීම සබන පියවරක් පාසා භික්ෂුන් වහන්සේගේ පැවැත්ම යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත වන්නට ඕනේ. එසේ වෙනම් උන්වහන්සේම ලෝකයේතම සම්භාවනීය ආදර්ශමත් කල්යාණ මිත්‍රයෙක් වෙනවා පමණක් නෙමෙයි. Taman නිමි ලොව සනසන උත්මයන් වහන්සේ නමක් බවට පත් වෙනවා. හිඟෝද සාමණේරයන් වහන්සේ වාගේ මේක නිසා අපට ලැබී ඇති මේ බුද්ධෝත්පාද කාලයේදී අපට ලැබී ඇති උතුම් සත්‍ය ධර්ම ආවාද තුලින් නියමාර්ථයක් ලා ගැනීම සඳහා මේ තරම් සෙන සම්පත්තියක් ලබාගත් උතුම් ජීවිතයේ තුලදී අපි යෝනිසෝ මනසිකාරයේ පුරුදු කරගෙන මෙලව ජයගෙන, පරලොව ජයගෙන, සසර ජයගෙන, කෙලෙසුන් ජයගෙන, ආත්මය ජයගෙන අපරාජිතව බුදු පසේ බුදු මහරහතන් වහන්සේ සදාකාලිකව නිවි සැනසී පැමිණවදාළ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අමා මහ නිවන දක්වාම දියුණුවෙන් දියුණුව යාමට අදිෂ්ඨාන සබා ගනිමු දැන් මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත් කුසල සම්භාරය අප සෑම දිනාට දෙලොව ජයගෙන පැතු බෝධියෙන් නිවන් සුව ලබන්ට හේතු වාසනා වේවා. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදාති සීලේක පීඨා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සුදු කරගත් කුසල් දෙලෙන් සෑම දිනාට අමා මහ නිවන් සුවපත් වේවා අසත් සතිය නිමිත්තෙන් අද ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ